විසාකා මහත්මිය නිර්වාණ සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි මට මුල් විනාඩි 10 විතර මිස්සුනා ස්වාමීන් වහන්සේ මට දී ප්‍රශ්නය මේ දැන් සංඛාර උපේක්ඛා කියලා ඥානයක් තියෙනවනේ ඒකෙන් මට හිතෙනවා ඒක සෑහෙන සම්බන්ධයක් තියෙනවා කියලා මේ මේ උපේක්ෂා පාරමිතාවට අවදර ඔබ වහන්සේ කිව්ව එකත් මමත් මම අර ඔබ වහන්සේගේ දේශනා කරගෙන යනකොට මම හිතුවා ආ මේ සෝවන්නහම් මේ ඥානෙ තියෙනවනේ ඒකෙන් තමයි ඉතින් උපේක්ෂාව අර මේ මල්ලිකා මේ මේ වඳුර මල්ලිකාව හදාගත්තේ කියලා ඉතින් ඊට පස්සේ ඇත්තටම ඔබ වහන්සේ කිව්වා වගේ ඉතින් සෝවන් වෙච්ච අනිත් අයගේ ඒක නැති එක ගැනයි ඒ ගැන පොඩ්ඩක් සංකල්ප අපේක්ෂා ඥානය මේකයි පොඩ්ඩක් සම්බන්ධ කරලා තව ටිකක් සාකච්ඡා කරනවා නම් හොඳයි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. ඔව් දැන් අපිට ලෝකෝත්තර මාර්ගඥානය උපදින අවස්ථාවේදී මේ ධාතු සමතාවයේ ඉන්ද්‍රිය සමතාවය අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙම නැතුව අර ක්ලේශ ප්‍රහාණය නැමැති කාර්යය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා ඕනෑම කෙනෙක් සෝවාන් ඵලයට සකෘදාගාමී අසෝවාන් මාර්ගයේ සිත උපදවන්න සකෘදාගාමි මාර්ගසිත අනාගාමි මාර්ගසිත අරහත් මාර්ගසිත උපදවනකොට අර කියන මධ්‍යස්ත தත්ත්වය මනසේ ගොඩනගෙන්න ඕන. ඒ සමතුලිත බව ආරියෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8ම එක සිතක යෙදෙන්නට ඕන. ඒ ගුණාංග ටික පිහිටියාම තමයි ක්ලේශ ප්‍රහාණය නැමැති කාර්ය සිද්ධ වෙන්නේ. හැබැයි ක්ලේශ ප්‍රහාණය කරද්දී මේ මානසික தත්ත්වය එහෙම ඇති වුණාට එතනින් පස්සේ ඒ තනත්තාගේ මනසේ හැම විටම ඉන්ද්‍රිය සමතාවයක් තියෙනවා කියලා නියමයක් නැහැ. එතකොට ඒක තීරණය වෙන්නේ ඒ තනත්තා සාංශාරික වශයෙන් පුහුණු කරලා තියෙන කාරණාත් එක්ක. දැන් සමහර කෙනෙකුට සද්ධාව අධිකයි. සද්ධාව අධික තියෙන චරිතයට උනත් මාර්ගඵල ලබන අවස්ථාවේදී සද්ධාව අධික වෙලා ඒක කරන්න බෑ. සද්ධා ප්‍රඥා සති සමාධි ඒවා සමව හැබැයි එතනදී මාර්ගසිතේදී ඒක සමව ඇතිවීම නිසා මාර්ගචිත්තේ පහළ වුණාට ඊට පස්සේ ආ නැවත ප්‍රකෘති මට්ටමට ඇවිල්ලා ලෞකික ලෝකයක් එක්කලා කටයුතු කරනකොට හැමසිටම මාර්ගසිත නෙමෙයිනේ ඇති වෙන්නේ ඵලසිත නෙමෙයිනේ ඇති නැවත ඒ මාර්ගසිත වගේ ඇති වෙන සිත තමයි ඵලසිත ඒ ඵලසිත ඇති වෙන්නේ ඵල සමාපත්තියට සමව ඇතුළත් විතරයි අනිත් හැම විටම ආර්යයන් වහන්සේටත් ඇති වෙන්නේ ලෞකික සිත රහතන් වහන්සේටත් එහෙම තමයි. නමුත් රහතන් වහන්සේට ඇති වෙන ලෞකික සිත්වල විශේෂයක් තියෙනවා. ඒවා කුසල් අකුසල් ජනිත කරන්නේ ක්‍රියාසිත ක්‍රියා මාත්‍ර පමණයි. හැබැයි අරහත්ත්වයෙන් මෙපිට හැමදෙනාටම කුසල් සිත් හෝ අකුසල් සිත් පහළ වෙනවා. එතකොට මේ පහළ වීමේදී ඒතනත්තා සාංශාරික වශයෙන් මනස පුහුණු කරලා තියෙන සද්ධාව අධික විදිහටද මෙත්තාව අධික විදිහටද ප්‍රඥාව අධික විදිහටද ඊළඟට උපේක්ඛාව අධික විදිහටද මේවා ඒ චරිතය තුළ ප්‍රකට වෙන්නට ගන්න. ඒක රහතන් වහන්සේ තුලත් ඒවා ප්‍රකට වෙනවා යම් ප්‍රමාණයකට. නමුත් රහතන් වහන්සේට අර කුසල් අකුසල් ජනිත වෙනවා කියන කතාවක් ඇත්තේ නැහැ. සියලු කෙලෙස් ප්‍රහාණය කළා නිසා. අර ආර්ය භාවයටපත් වෙච්ච කෙනාට උනත් සාංශාරික හුරුව පුරුද්ද එතනදි මතුවෙනවා ඒ අනුව ඒ තනත්තගේ මනසේ කුසල අකුසල ජනිත වෙන්න පුළුවන් දැන් විශාඛාව තමන්ගේ මිනිබිරිය මිය ගියයි කියලා දුක් වෙනකොට ඇයට උපදින්නේ දේශමූලික අකුසල් සිත් ටිකක්. ඒ මොකද ශෝකය කියලා කියන්නේ ද්වේෂ මූල සිතක්. ඒක අපාගත වෙන තරම් බරපතල සිතක් නෙමෙයි ඇති වෙන්නේ හැබැයි ද්වේෂ මූලික සිතක්. නමුත් දැන් මාර්ග සිත ඇති වෙන මොහොතේ එහෙම වෙන්න බෑ. එතනදී අර ගුණාංග සියල්ලක් සම වෙලා හොඳ ප්‍රශස්ත මට්ටමක මනස තියෙන්න ඕනේ. ඒ ඒ වගේ මට්ටමකට ආපු වෙලාවක තමයි විසාකාව සෝවන් මාර්ග ඥානය ලබන්නේ. හැබැයි ඒ මානසික මට්ටමේ හැම විටම පවතින්නේ නැහැ. ඒකයි වෙනස. ඔව් එහෙමයි සවන්හස බොහොම පින් ඒ අර ඉන්ද්‍රිය සමතාවය ගැන කරුණු කිව්වට ඇත්තටම දැන් ඔය මේ සංඛාර උපේක්ඛා කියනකොට ඒක ප්‍රඥාවට අදාළ එකක් නේද? ප්‍රඥාවෙන් තමයි උපේක්ඛාව ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි මේක මුලින්ම කිව්වේ උපේක්ඛාව අඥාන උපේක්ෂාව ඥාන සම්ප්‍රත්‍ය උපේක්ෂාව කියලා අපිට දෙවිදිහකට හඳුනා ගන්න. ඒතරම අඥාන භවෙන් ඇති වෙන උපේක්ඛාව නෙමෙයි උපේක්ඛාව වගේ එක්තරා වංචක ධර්මයක්. එක්තරා වංචක ධර්මයක්. ඉතින් අපේ මනසේ හැම විටම උපේක්ඛාව ඇති වෙන්නේ ප්‍රඥාවෙන්ම තමයි. උපේක්ඛා නැමැති හැබැයි ගුණය. හැබැයි ගුණය අවදි වෙන්නේ ප්‍රඥාවෙන්මයි. හැබැයි ප්‍රඥාව ඒකට පාදක වුණාට ආසන්න කාරණේ වුණාට ප්‍රඥාව නෙමෙයි උපේක්ෂාව කියන්නේ. දැන් අන්න ඒ නිසා තමයි අර ලක්කන රස පච්චපට්ඨාන පදට්ඨාන ඒ කරුණු වැදගත් වෙනවා කියලා කිව්වේ මේකට අනන්‍ය වූ ලක්ෂණයක් තියෙන උපේක්ඛාවේ ලක්ෂණය තමයි අනුනය අනුනය පටික විද්ධාංශනි ඉත්තාන්තේසු සත සංකාරේසු සමප්පවත්ති ඒක තමයි ගුණය එතකොට මේ ස්ථානිෂ්ඨ ධර්මයන් කෙරෙහි සමව පවතින බව තමයි එහි ගුණය. එතකොට එහි ක්‍රියාකාරී බව තමයි අර ඇලීම් ගැටීම් වලට භාජනය නොවන බව. ඒතර ආසන්න කාරණය අර විදිහට ප්‍රඥාවාදී ගුණාංග තමයි ඒකට ආසන්න කාරණේ වෙන්නේ. එතකොට ප්‍රඥාව ඔව් සමාය. ඔව්. ඒමයි සමනාස. එතකොට සංඛාර උපේක්ඛා කියනකොට අර ඒකේ මේ ඒකේ දැන් ඔබ වහන්සේ කිව්වේ මේ මේ මුලදී අර මේ ඒකේ ගුණය ගුණය නෙමෙයි මේ මේ මේ ලක්ෂණය ඔව් උපේක්ෂාවේ ලක්ෂණය සම්බන්ධය නේද සංකාර උපේක්ෂාවලට ඔව් ඒ ඒ ලක්ෂණය තියෙනවා දැන් ඔන්න උපේක්ඛාව පිළිබඳව මේ කරුණ ටික දක්වනවා මෙහෙම මජ්ජත්තක් මජ්ජත්තාකාර පවත්ති ලක්ඛනා උපේක්ඛා පාරමී තදාදීනව විභාවනා රසා තතෝ ඒව විමුඛ භාව පච්චුපට්ඨාන සංවේග පදට්ඨාන ඒ කියන්නේ උපේක්ෂා පාරමිතාවේ ලක්ෂණය තමයි මධ්‍යස්ථාකාරයෙන් පවතින බව. ඒ කියන්නේ ඊට්ටානිට්ඨේසු සත්ත සංකාරේසු සමප්පවත්ති. ඒ සමව පවතින මධ්‍යස්ථව පවතින ගත. ඇලීම් ගැටීම් මොකකටවත් යන්නේ නැතුව තාම මධ්‍යස්ථ ගතිය තමයි ඒකේ ලක්ෂණය. එතකොට දැන් ප්‍රඥාවේ ලක්ෂණය දකින බවනේ දැන් දැන් ප්‍රඥාව ගැන අපි මේක ගත්තොත් ප්‍රඥා පාරමිතාව යථා ස්වභාව පටිවේද ලක්ෂණ පඤ්ඤා පාරමී විසයෝ භාසන රස අසම්මෝහ පච්චපට්ඨාන සමාධි පදට්ඨාන. ඒ කියන්නේ ප්‍රඥාවේ ලක්ෂණය තමයි ප්‍රඥා පාරමිතාවේ ලක්ෂණය ඒ ඒ දෙහි සැබෑ සැටිය දැකීම. දැන් ප්‍රඥාවේ ලක්ෂණය තමයි සැබෑ ස්වභාවය දැකීම උපේක්ඛාවේ ලක්ෂණය තමයි මධ්‍යස්ත බව එතකොට ඒකේ ලක්ෂණ පැහැදිලිව ලක්ෂණ දෙක ඊළඟට ප්‍රඥාවේ රසය තමයි රසය කියලා කියන්නේ එහි කෘත්‍ය ඒකෙන් කෙරෙන කාර්ය ආලෝකවත් කිරීම ඒ කියන්නේ ඒ ප්‍රභාමත් කිරීම, දර්ශනය කිරීම. ඒක තමයි එහි කාර්යභාරය. මේ ආලෝකයෙන් කෙරෙන කාර්ය. ආලෝකමත් කරනවා ප්‍රභාමත් කරනවා ප්‍රකට කරනවා ප්‍රකට කිරීම තමයි එහි කාර්යය ඊළඟට ප්‍රත්‍යපස්ථානය කියන්නේ අපිට ඒක වැටහෙන විදිහ තමයි නොමුලා බව. ඒ කියන්නේ මුලා වෙන්නේ නැහැ. අපිට දේවල් මුලාව කියලා කියන්නේ දේවල් පේනෙන්නේ නැති, දැනෙන්නේ නැති, වැටහෙන්නේ නැති ගතියනේ. ඒ වැටහෙන්නේ නැති ගතියට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ වැටහෙන බව, පෙනෙන බව, දැනෙන බව තමයි ඒ විදිහට තමයි නොමුලා බවින් තමයි අපිට ඒක දැනෙන්නේ. ඊළඟට ආසන්න කාරණේ තමයි සමාධිය. සමාධියෙන් තමයි ප්‍රඥාව ගොඩනගන්නේ. දැන් උපේක්ඛාව සම්බන්ධව කියනකොට දක්වන උපේක්ඛා පාරමිතාවේ ලක්ෂණය තමයි මධ්‍යස්ථාකාරයෙන් පැවතීම. රසය තමයි රසය කියලා කියන්නේ කෘත්‍ය, හිතාහිත සත්‍යයන් හා ඉෂ්ටායිෂ්ට වස්තුන් සමසේ සැලකීම. දැන් ඒ ඒ වස්තුන් සමව සලකන්න පුළුවන් නම් තමයි අර මධ්‍යස්ත ගුණය ඇති වෙන්නේ. එතකොට මේකේ ලක්ෂණය මධ්‍යස්ත ලක්ෂණය. හැබැයි ක්‍රියාකාරී ගතිය තමයි අර ස්ථානිෂ්ඨ ධර්මයන් සියල්ලක්ම සමව දකින ගතිය. එතකොට මේ සමව සලකන සමව දකින ගතියට ප්‍රඥාව තියෙනවා. ඊළඟට ප්‍රතිපස්ථාන ඒ කියන්නේ Tamanට වැටහෙන විදිහ තමයි කෝපය හා ඇලීම සංසිඳීම. ඒ කියන්නේ අනුනය පටික විද්ධාංශනේ. ඒ ඇලීම් ගැටීම් වලින් තොර බව තමයි ඒ ඇලීම් ගැටීම් වලින් තොර ලක්ෂණයෙන් තමයි අපිට මේක දැනෙන්නේ. මෙතන ඇලීමක් ගැටීමක් නැහැ. එහෙම තමයි උපේක්ෂාව අපට දැනෙන්නේ. ආසන්න කාරණේ වෙන්නේ කර්මය සත්‍යයන්ට අයත් බව මෙනෙහි කිරීමයි. එතකොට දැන් ප්‍රධාන වශයෙන් මේ කතා කරන උපේක්ඛා පාරමිතාව ගැන උපේක්ඛා අපි කතා කළා උපේක්ඛා බ්‍රහ්ම විහාරය කියලා කොටසක් තියෙනවා පාරමිතාව. බ්‍රහ්ම විහාරයේදී අනුන්ට ලැබෙන සැප දුක් පිළිබඳ මධ්‍යස්ථව. උපේක්ඛා පාරමිතාවේදී කෙලින්ම තමන්ට ලැබෙන සැප දුක්. ඒතර තමන්ට ලැබෙන සැප දුක් වලදී මේවා තමන්ගේ කුසල කුසල කර්මයන් මත සිද්ධ වෙන බව ඒ ඒ ප්‍රඥාවෙන් ඒ කාරණේ දැකීමතර කුසල කුසල කර්ම කියලා කියන්නේ හේතුඵල හේතුඵල වශයෙන් ඒවල් සිද්ධ වෙන විදිහ දැකීම ඒ ප්‍රඥාව තමයි එතකොට ඒකට පදනම් වෙලා තියෙන්නේ ඔව් ඔබම පින් සමිනාසේ විස්තර කරලා දුන්නද දුන්නට එතන මේ අර මම ප්‍රඥාව කියලා කිව්වේ අතන මේ ඥානයක් කියලා තිබුණනේ සංඛාර උපේක්ෂා ඥානය ඇත්තටම ඔව් ඒක නිසායි මම ප්‍රඥාව කියලා කිව්වේ ඇත්තටම මෙතන මේ දැන් දැන් අනිත් ඒ නාමහා විදර්ශනවල අනිත් ඒවත් ඥාන හැටියට කියවෙන්නේ භයතුපට්ඨාන ඥානය මුංචිතු කම්මතා ඥානය. ඒතකොට භයතුපට්ඨාන කියලා කියලා කියන්නේ බය වෙන එක නෙමෙයි. මේවා බිය කරුණු බව දකිනවා. ඒ බියජනක කරුණු හැටියට දකිනකොට තමයි මුංචිතු කම්මතා. මේකෙන් මිදෙන්න ඕන කියන අදහස. දැන් මිදෙන්න ඕන කියන අදහසත් ඥාන සංප්‍රයුක්තව තමයි ඇති වෙන්නේ. හැබැයි අර මුංචිතු කම්මතාවයට වඩා ලක්ෂණය වෙනස් ඊට පස්සේ සංකාර උපේක්ඛාව ඇති වෙනවා මුංචිතු කම්මතා අර භයතුපට්ඨාන මුංචිතු කම්මතා ඊට පස්සේ සංකාර උපේක්ඛා සංකාර උපේක්ඛාව වලට එනකොට ප්‍රඥාවෙන්ම තමයි ඒකත් ඇති වෙන්නේ හැබැයි ප්‍රඥාවෙන් ඇති වුණාට එහි ලක්ෂණය වෙනස් එහි ක්‍රියාකාරී ස්වභාවය වෙනස්. එහෙමයි එහෙමයි සාරණාංශ. දැන් එතන හැබැයි දැන් ඔතන මේ ලක්ෂණ රස පච්චපට්ඨාන මේ උපේක්ෂාවට කියපුවා ලෞකික ඒව වගේ නේද මට මේ එහෙම වගේ විස්තර කෙරුණේ ප්‍රඥාවට නම් ඒවා ගැඹුරට ලෝකෝත්තර විදියට විස්තර කරනවා වගේ තේරෙනවා දැන් සාමාන්‍ය කෙනෙකුට උන විදියට කරන්න පාරමිතාවටම නෙමෙයි නිකනුත් කරන්න පුළුවන් විදියට තමයි මට තේරෙන්නේ මේ ප්‍රේක්ෂාවට විස්තර වෙලා තියෙන්නේ කියලා. අනිවාර්යෙන් ඉතින් උපේක්ෂාව කියන මේ මේ හැම ගුණයක්ම අපි ලෝකෝත්තර වශයෙන් නෙමෙයිනේ මුලින් ඇති කරන්නේ ලෞකික වශයෙන් ඇති කරන්නේ. හැබැයි ඒක ලෝකෝත්තර தත්ත්වයට පමුණුවන්නේ ඒවා ආධ්‍යාත්මික දැක්මක් තුලින් ඒ ඒ තැනට එන්න පුළුවන්. එතකොට ආධ්‍යාත්මික දැක්මක් තුලින් එතනට එනකොට එතන කෙලින්ම පරමාර්ථ වශයෙන් ප්‍රඥාවෙන් තමයි දකින්නේ. එහෙමයි එහෙමයි සවනද අත්වෙන පාරමිතා කියපු නිසා මම හිතුවේ එතන මේ පරමාර්ථ වශයෙන් කියයි කියලා. හරි හොඳයි ස්වාමීන් වහන්සේ. කොහොමද වෙන්නේ? පෙරවන් සර්ණ.